අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සතිವಾರයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් ඉතුරුච් කාලය අනුව අපි සභාවේ තියෙන ප්‍රශ්න වලට සාදර වෙමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරංගකින් ඉල්ලා සිටිමු ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 13ක් තියෙනවා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම ආයතනයට ආදුනික වුවත් මම කලක සිට භාවනාව පුරුදු වෙන යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව හොඳින් කරගෙන යා හැකිය. ආශ්වාස ප්‍රශ්වාස පැහැදිලිව වැටහෙයි. එනම් ප්‍රශ්වාසයේ දිග බවක් හා ආශ්වාසයේ කොට බවක්ද වැටහෙයි. ප්‍රශ්වාසය හා ආශ්වාසය අතර තත්පරයක නැවතීමක් ඇතැයිද සිතේ. ටික වේලාවකින් විනාඩි 30කින් පමණ ආයාසයෙන් ආශ්වාසයේ සිදුවන බව දැනේ. පසුව නොයෙක් බාධක සිදුවන බවක් දැනේ. මුහුණේ හිසේ කුඹි දුවන්නාක්සේ කසන්නාසේ දැනේ. කම්මැලි බවක් වැනි ගතියක් දැනේ. අසුනින් නැගිට යාමට සිටෙයි. එම නොසන්සුන්කම නිසාම භාවනාව නවති. මෙයට හේතුව කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් පටන්ගෙන ඔසවනවා තබනවා වශයෙන්ද ටික වේලාවකින් ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද මෙනෙහි කරමි. සක්මනේදී පාදය බිම තබන විට ගොරෝසු බරගතියක් දැනුණද පාදය ඔසවා ගෙන යන විට සැහැල්ලු ගතියක් දැනේ. පර්යංක භාවනාවට වඩා හොඳින් සක්මන් භාවනාව වැඩෙන බවක් සිතේ. භාවනාව තව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ගුරු උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේකේ අර සක්මන පරියංග පිළිබඳ මත ප්‍රකාශ කරනවා නම් පළවෙනි දවසේ ඉඳලා මේ දවසම මතක් කරා භාවනාවට ගියාට පස්සේ අර වගේ කුඹි දුවන ගති, එපා වෙන ගති පහළ වෙන එක භාවනාවේ දියුණුවක ලකුණක්. ඉතින් ඒ නිසා නැගිටලා යනවා කියලා කියනවනම් එක්කෝ ඒ පසුගිය සාකච්ඡාවල කියපු දේවල් අදාළ කරගෙන නැහැ. ඒක පිළිබඳ කුසලතාවයක් ඇවිල්ලා නැහැ. දෙක භාවනාවේ ක්‍රමික වර්ධනය හදාarලත් නැහැ වෙන මොනවද අපේක්ෂා කරන කෙනෙකුට තමයි මේක වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඉන්න භාවනා කරලා අරමුණට හිත ගියොත් මේ කය විවිධ sannivedanaෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රිය දේවල් නෙවෙයි. ඒක බලාපොරොත්තු වෙන්නවා. නමුත් අප්‍රිය වුණත් මේ දැනෙන්නේ සතිය පිහිටන නිසා. ඒ වගේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි මේ හැමේ උද්දීපන වැඩි වෙන්න පටන් ගන්න. කූඹි දුවනවා වගේ, වැතර තෙමෙනවා වගේ, කඩි දුවනවා වගේ, නලියනවා වගේ. ඉතින් ඒ තියෙද්දි දිගට යන එක තමයි තපස කියන්නේ. ඒ තියෙද්දි නැගිටලා යනවනම් ඉතින් මේ කදා දුක සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඒ නිසා කම්මැලිකම, නැගිටින් හිතෙන ගතිය, ඒ දඟලන ගතිය අපේක්ෂා කරන්න කියලායි මේකට ලොකු සංසි දීපු උත්තරේ. අපේක්ෂා කරලා යන්නේ එතකොට ඒක එන්නේ සතුටු හිතෙනවා. මේ භාවනා නිසා මේක වෙන්නේ නැත්නම් මේ භාවනාවේ විශේෂම සතිය ප්‍රතිඵලයක්. එනතු සතියට අරියාදුවක් නෙවෙයි. හැබැයි අරියාදුවක් වශයෙන් බැලුවොත් අරියාදුවක් ප්‍රතිඵලයක් වශයෙන් බැලුවොත් ප්‍රතිඵලයක්. ඒකට කියනවා කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක හරි අමාරුයි. කාට කොහොම කිව්වත් එක එක්කනට වෙන වෙනම කිව්වත් එක්කෙනෙකුට සීසරයක්වත් කියන්න ඕන. තේරුම් ගන්නෙම නැහැ. මොකද භාවනාදී බලාපොරොත්තු වෙනව මොනවද? ඒ නිසා ස්වභාවයෙන් වෙනදී ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ප්‍රතික්ෂේප වෙච්චාම වෙන්නේ මොකද්ද? භවනා ප්‍රතිඵල වලට මූණට කෙල ගැහුවා වෙනවා. භවනා ප්‍රතිඵල වලට උනතර දැක්කිරෝ වෙනවා. ඒ නිසා අනිත් දවසේ සාදර වෙලා යන්න නැගිටලා යන එක නෙමෙයි කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඒ ඒ භාවෙන් ලැබෙන ප්‍රතිඵල වලට සමාදම් වෙන එකයි. එහෙම නැත්නම් ඒකට සාදර වෙන එකයි. ඒක සම්පූර්ණ වෙනස් මිනිස්සෙක්. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා ධක්මන පිළිබඳව අදහසටත් ගෞරවනීය ස්වාමින් වහන්ස මේ මා මෙම ස්ථානයේ සහභාගී වන දෙවන වැඩමුළුවයි ඉදිරිපත් කරන පළමු කමඨහන් වාර්තාවයි සාමාන්‍යයෙන් මම දැන් මෙතන යයි සිතා හිඳගනිද්දීම සිත එකඟ වීම මාගේ සුපුරුදු අත්දැකීම උවත් කලක සිට ඉසේ සිදුවන අවස්ථා අඩුව ඇති බවින් මම කයේ ඉරියව්ව හා විවිධ කායික සංවේදනා දෙස බලා හිඳිමි මෙම වැඩමුළුවේදීද පළමු දිනයේදී පමණක් පුරුදු පරිදි සිත එකඟ වී පපු ප්‍රදේශයේ වම් පැත්තෙන් මිටට ගත හැකි ප්‍රමාණයේ පුළුම් මිටක් පමණ චලනය වන අයුරුත් බටයකින් හුලං ඇදෙනවා වැනි ස්වභාවයකුත් ගතත් සිතත් සැහැල්ලු වීමකුත් අත්විඳෙමි. අන් සියලු පර්යංකවලදී සිදු වූයේ සිටිවිලි දෙස බලා හිඳීමයි. ඇතැම් විටක සිතුවිලි පපුවත් සමග ඕවලැප් වීමක් වැනි අත්දැකීමක් සමග සිත අර පරණ ආකාරයේ සැහැල්ලුවක් ඊටාම සුළු මොහොතකට අත්විඳේය. ගතේ අපහසුාවක් නොදැනෙන අතර විටක ඇඟ දරදඬුව ඇති බවක්ද දැනේ. නමුත් සිත පුරුදු සැහැල්ලුවට යනවා වෙනුවට සිතිවිලි එමින් යමින් පවතින බවක් නිරීක්ෂණය කරමි. ඇතැම් විට ඇතැම් විට කටට ලේ රස වන බවක්ද අත්වේ. අත් ඉදිමී ඇති බවක්ද දැනේ. සක්මන් භාවනාව ලනුපැදුරේ වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් අත් ඇවිත් දෙමි. පතුලේ සහ පැදුරේ තද ගතිය නිරීක්ෂණය කළෙමි. නොබෝ වේලාවකින් භාවනාව විසින්ම මෙහෙයවනු වේගයක් මට දැනුණු බැවින් මම එම වේගයට අවනත වීමි. මෙසේ ඇවිදීමේදී කලින් දැනුණු තරම් පාදවල පතුලේ තද ගතිය නොදැනුණු අතර ඇවිදීම ලනුපැදුරෙන් මදක් උඩක සිට කෙරෙන බවක් දැනුනි. පැදුරේ ඇවිදින බවට ඌ එකම ලකුණ පතුල වරහන් ඇතුලේ පෙර පරිදි තදින්ම නොවුනත් පැදුර මත ගැටීමයි. මෙසේ ඇවිද හැරෙන විට දෑස පියවෙන ආකාරයක්ද වරහන් ඇතුලේ නිදිමතක් නොයි. නිරීක්ෂණය කළෙමි. මෙසේ කිහිප වාරයක් කිරීමේදී ඇතැම් විට ශරීරය වෙරිමතින් මෙන් මට වාරු නැතිව යන බව දැනුණු අවස්ථාද විය. මට සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර ඉසලකන වගේම වගේ තමයි රචනය. නමුත් මේ කනට වරින් වර අර තියෙන එකඟතාවය ඇති වෙනවා. ඉතින් වගේ හිත වරක එකඟ වෙලා ආයෙත් නොසිතූ නොවිරූ විදිහට මේක ඇවිස්සෙනවා. ආයෙ එකඟ වෙනවා. ආයෙ ඇවිස්සෙනවා. එහෙම එම ගියාට පස්සේ තේරෙනවා මේ එකඟතාවයේ කඩන්න මේ ඇවිස්සීමට බෑ. ඇවිස්සීම හැබැයි විලිලැජ්ජ නැහැ. එයා එක එක විදිහට එනවා. Tamanne කරන්න තියෙන්නේ ඒ එනේන කොයි එක ආවත් මේ සතිය තියෙනකොට තමයි මේව දාන්නේ. සතිය නැත්තම් gedara ඉන්නකොට මොනවත් නැහැ. නමුත් ඒ නොවෙනව නෙවෙයි දන්නේ. ඒ නිසා මේ සතිය මේ ප්‍රතිපල මේ ඇඟේ ක්‍රියාත්මක වෙන්නේ මගේ න්‍යාය පත්‍රයට ඕන දේවල් නෙවෙයි. ඒක දකින්න එක පශ්චාත්තාවයක්. ඒක දකින්න එක මට ආත්ම නිෂේධනයක්. ඒ නිසා මම කැමති නැහැ. නමුත් මේක තමයි සත්‍ය කියන්නේ. මේක තමයි ඇති හැටි කියන්නේ. ඒ නිසා මේවා එනකොට ඒකට සාදර වෙලා ගියොත්, ලෑස්ති වෙලා ගියොත් තමයි තේරෙන්නේ මේ ඔක්කොම සම්පත් වෙලා හිටියත් ඇවිස්සලා තිබ්බත් සතිය තියෙනවායි කිය. මේ මේ ලියුම ලියනකොට බලලා තියෙන්නේ සතිය පැත්තෙන් නෙවෙයි. මේ ලියුම ලියලා තියෙන්නේ එකඟතාවයේ පැත්තේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් බොහෝ යෝගාවචරණ කරන අත්තරද. අපි මේ වැඩමුළුවේ පටන් ගන්නකොටම කියන්නේ අපි මේ සතිය වඩන වැඩමුළුවක් මිසක් චිත්ත ඒකාග්‍රතාවයක් මොනක්වත් අපි ඉස්සරහින් තියන්නේ ඒව වෙන්න පුළුවන් ඕන තරම්. ඒත් ඒ දෘෂ්ටි කෝණේ නෙවෙයි වැඩමුළුව දිහා බලන්නේ. ඒ නිසා මේ ඔක්කොම හොඳ දේවල් ඉස්සරහ කරනටත් එක්ක මම මේ කතා කරන්නේ. ඒකට ලෑස්තිලා යන්න තමන්ගේ අවදිය, සතිය, අප්‍රමාදය, එළඹ සිටි ගතිය කැඩිලාද නැද්ද කියලා විතරක් වාර්තා කරන්න. මේ දෙන්න එක්කෙනෙක්වත් ඒ පැත්තට අවධානය යොමු කරලා නැහැ. ඒක නිසා උත්සාහ කරලා බලන්න ඔය මොන මොන මූණ කහන එක ආවත් නිදිමත ආවත් දමල යන්න හිතුණත් නැත්නම් මේකේ කියන විදිහට මේ පපු එක පැත්තක මේ දඟලන ගති මොනවා තිබුණත් ඒක දන්නකම ඒකේ අවදි භාවය ඒකට තියෙන අප්‍රමාදය තියනවාද කියලා බලන්න පුදුම හිතෙනවා. ඔය මොන වුණත් ඒක කැඩෙන්නේ නැහැ. නමුත් ඒක බලලා නැහැ. නමුත් මම හිතලයි මේ කියන්නේ. අනිදාසේ ඒක බලලා ඒ දෘෂ්ටි කෝණේ රචනය ලියන බලන්න ඒක සදාකාලික හැකි සංඥා පිරිච්ච රචනය. මේක නම් තියෙන්නේ දෙකට දෙතවර රචන. මේකේ තියෙන්නේ සැකේ මුල් කරගෙන මොකද බලලා තියෙන්නේ සති කණ්ණාඩියේ නෙවෙයි. සති කණ්ණාඩියෙන් බලලා ලියන්න කියලා මම ආර්දනා කරනවා. ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් අනුව මද කලක සිට භාවනා කරමි. ඊයේ දිනයේදී ඔබ වහන්සේගෙන් ලද කමඨහන් උපදෙස් අනුව පිම්බීම හැකිලිම අනුව භාවනා කිරීමට පටන් ගතිමි. ඊයේ ලද භාවනා අත්දැකීම මෙසේ විස්තර කරමි. පසුගිය දින කිහිපයක සිට බෙල්ලේ මස් පිඩුවල මද වේදනාවක් පැවතුනි. ඊයේ සමූහ පර්යංකයට පර්යංකයට විනාඩි 5ක් පමණ තිබියදී මෙය දැරිය නොහැකි තරම් වේදනාවක් බවට පත්විය. වේදනාව නිසා භාවනා කිරීමට නොහැකි වේ යයි සිතුනි. එහෙත් භාවනාවට දැස් පියාගෙන හුස්මගත් විගසම ශරීරය සැහැල්ලු විය. වේදනාව ෂණිකව අතුරුදහන් විය. මෙය සිදුවීමට ගත වූයේ තත්පරයක් පමණ කෙටි කාලයකි. මම කය දෙස බලා සිටියෙමි. පිම්බීම හැකිලිම ලේ ගමනා ගමනය හොඳින් දැනුනි. විනාඩි 35ක් පමණ කය නොසෙල් වී තිබෙන බව දැනුනි. භාවනාවේ මිදුන පසුද බෙල්ලේ අමාරුව නැවත ඇති නොවිය. මාහට භාවනාවේ දියුණුවට සුදුසු උපදේශක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේ වගේ හැපි හැපි යන ගමනත් එක්ක ඉස්සරහට විශ්වාසයෙන් යුක්තව ගමන ගියොත් ඔය මොකක්වත්ම එන්නේ අරකට බයේ මේකට බයේ දෙකට දෙතාවර හිතකින් බැලුවොත් අර නිවට ඇම්බැට්ටය දකින්නකොට මෝඩ එළුවත් රැවුල පානවා වගේ ඔක්කොම ඇවිල්ලා පෙනේ පුම්බන්න හදන්නේ බයෙන් ගියොත් තමයි. ඕන දෙයක් වෙන්න පුළුවන් කියලා ගියොත් අපි ඒක කියන හැකි සංඥාව කියලා. දැන් සූදානම් ශරීරය කියලා ওই මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා මේ බෞද්ධයාට එන ප්‍රශ්නයක් මේ. මොකද බෞද්ධයා භාවනා කරන්න මොනවදෝ අපේක්ෂා කරනවා. ඒකෙන් නැහැ. එන්නේ ශරීරයේ තියෙන වේදනාව. ඉතින් එයා හිතනවා මේක මේ මට කෙනෙහිකමක්. එනද මේක අරියාදුවක්. නැත්නම් සතිය කැඩලයි කියලා. බලන්න මොන කෙනෙහිකම් ආව සතිය කැඩෙන්නේ නැහැ කියන එක දැනගත්තා නම් අපි වැඩමුළුවෙන් අපේක්ෂා කරන්නේ ඒකයි මේ සතිය නැවත නැවත පන්නරේ තියෙනවා. සතිය නැවත නැවත පන පොරනවා. ඕන දෙකට ඉන්නරේ. කිසිම දෙයක් එන්නේ නැහැ කියලා කියන්න බෑ. වැඩි ප්‍රමාණයක් කරදර આવොත් භවනා ඉක්මනටම ඉවර වෙනවා. ඒක සර්වචන්සේ සඳහන් කරනවා පස්චිම භවිකයට භවනා කරන්න ගියාම ඔක්කොම කරදර ටික එන්න පටන් ගන්නවා. මොකද අපායි යන්නේ දෙන්න තියෙන කරදර ටික ඔක්කොම දෙනවා. ඒකෙන් අදහස් කරන්නේ වැඩි ඉක්මන් යන්න හදන. ඒක තමයි අඟුලිමාලට මතක් කරේ. මුට කරදර ගොඩක් එන්නේ නිවන් දකින්න පාර පෑජා තියෙන නිසා. පස්ස ගැව්වොත් අපාය යනවා. ආයේ බුද්ධ කල්ප කීයකට ඉද්දන්නේ. ඒ නිසා ඔය පැමිණි දුක් පැහිඳයි කියලා මේ වැඩිපුර කරදර එන්නේ මේ මේ ආත්මෙ ඉවර කරන්නයි හදන්නේ වැඩි කියලා සාදර වෙන්න එකක්වත් දරන්න බැරිව නෑ ඔගේ. මං කියන්නේ නිසා ඔයාලට චරිචුරු ගන්නවා කිය. පුළුවන්කම තියදී චරිචුරු ගන්න. හැබැයි භාවනා කරලා ටිකක් කල් ගියාට පස්සේ චරිචුරු ගෑවත් අඩු ගානේ මයි ළඟට ඇවිල්ලා චරිචුරු ගන්නෑ. වැඩක් නෑ. මම ඔය එකක්වත් ගණන් ගන්නෑ. ඒ නිසා සමහරු එන්නේ නැතු අතාරිනවා. ඒකටත් මං සාදු කියලා කියනවා. ආවත් චෛතුරු ගානේ වැඩක් නැහැ. භාවනා කරන්න එන්න ඕන දෙයක් එන්න පුළුවන් කියන්නේ. ඒසොට ඒ තරමටම සතිය වැඩෙනවා. ඒ නිසා දිනුව සඳහා කියන තියෙන්නේ දැන් මේ සටනේදී ජය අරගත්ත යම් ප්‍රමාණයකට අනිදාසේ ජයග්‍රාහී හිතින් සටනට යන. ඒසොට සතුරා එන්නෙම නැහැ. මේ යුද්ධෙට තනිකරම බලපාන විල් පවර් එක විතරයි. ජයග්‍රාහී හැංගීමෙන් යනවනම් සුළු පිළිසකර පුළුවන් හමුදාවට ගන්න. හමුදාවේ ඉන්න පරාජිත හැංගීමකින් නම් ඇම්බුෂ් එකකින් එහෙම නැත්නම් ගරිල්ලා සටනකින් මුළු හමුදා විනාශ වෙනවා. ඒ නිසා අවශ්‍ය කරලා තියෙන ඒගොල්ලන්ට ඒ ඒ යුද්ධ ශක්තිය කියලා කියන්නේ භාවනාවේදීත් එච්චරයි හැකි සංඥාවෙන් ගණේ කරන එකක්වත් ගාණක් නැහැ. මේකට නිකන් උදාහරණයක් වශයෙන් කියනවා ඔය භාවනාදී මැස්ස දඟලනවා, ඇස් නලියනවා, කූඹි නටනවා, කැවුත්ත නලියනවා කියලා. අම්මා කෙනෙක් දරුවෙක් වදනකොට තියෙන වේදනාව විඳපු නැති කට්ටිය නෑනේ මේකේ. ඒකෙන් 10න් එකක්වත් නැහැනේ උතන. මේ නිවනටනේ අරක කාමෙනේ. එතකොට කේන්ද්‍රි ගන්නවද? කේන්ද්‍රි ගෑවත් කියන පිරමිඩ් ඇහෙන්න කේන්ද්‍රි ගන්න එපයි කිය. ඇට 17ක් කඩනා වගේලු එක වදන වෙලාවට එන වේදනාව. ඒත් එක බණ්ඩෝ මෙව වුණ දාලියක්කට ඉන්දියක් පැතිබ්බා වගේ. මෙව්වට දිග රචන ලියනවා මේ වම් අතු කූඹියාගේ දකුණු කකුලෙන් වම් නාසයේ නැගලුවා දකුණු කකුලෙන් කන කැහැව්වා බයිලානේ බයිලානේ මෙව්වා ඒ බයිලා වෙනම අපේක්ෂා කරන්න නැතුව ගියෝ අපේක්ෂා කරලා යන්න ඕවද අපි කාලා තියෙන පරිප්පු අපි කාලා තියෙන පරිප්පුත් එක්ක යන මේ ගමනක් යන්නේ සරුවචනාසිකේ ගමනක් යන්නේ ඉනාසී යන්නේ අපි මේක විමුක්තිය ඉතින් ඒක ඒක පණ පවා ගන්නකම් යුද්ධ පෙර ගහලා යුද්ධ ඇත පණ පවා ගන්නකම් දෙන්න ඕනේ. දුන්නට පස්සේ වලකොඩේදී සමතලා වෙලා යනවා. ඉතින් මේ පළවෙනි දෙවෙනි දාන දවස් යනකොට වැඩමුළුව ඔහොම තමයි. ඒක නිසා මට නම් ඉච්චර ගාණක් නැහැ මෙව්වා. අලුතෙන් ආපු අයට ගාණක් තියෙනවා. මම ඒ අයට ධෛර්ය පිංසයි කියන්නේ. මේක භාවනාවේ දියුණුවේ නැත්නම් සතියේ තියෙන බාට ලකුණක් කරගන්න. එතකොට අපි මේකට සාදරව යනකොට ඊට වැඩි එකක් ආවත් කාටවත් කියලා වැඩක් නැහැ. කවුද ඉන්නවට උත්තර දෙන්නේ? සතිය වගබලා ගන්න. ඒ නිසා සති ශීර්ෂේ තති ඉස්සර කරගෙන සති තේමාවේ රචනය ලියන්න බලන්න. ඔය ඔක්කොම හොඳ රචනා එතකොට. ගරුතර ස්වාමින් වහන්ස මම කවුරුදු කිහිපයක් තිස්සේ ධාතු මනසිකාරයේ කායගත සතිය මරණානුස්සතිය හා අනිත්‍යානුස්සතිය භාවිතා කළද ආනාපාන සතියට ආදුනිකයෙක් වෙමි. එයට හේතුව අනෙක් කර්මස්ථාන මෙන් ආනාපාන සතිය පහසුවෙන් හා ස්වභාවයෙන් සිතට ගෝචර නොවීම නිසාය. මෙම භාවනා වැඩපිළිවෙල පටන් ගත්තා සිටම මම ස්වාමින් වහන්සේ කී පරිදි ආනාපාන සතිය කිරීමට උත්සාහ කළෙමි. නාස් පුඩුව ළඟ ආශ්වාස ප්‍රශ්වාස වාතය හැඳින ගතිමි. ආශ්වාස වාතය දිගහා බර ගතියක් තිබුණ අතර ප්‍රශ්වාස වාතය කෙටි හා සියුම් බවක් තිබුණු බව නිරීක්ෂණය කළෙමි. මෙසේ සිත යොමු වූ විට ශරීරයේ වේදනාවල් හෝ නොයෙකුත් ශබ්ද වලින් බාධා නොවිය. එහෙත් විනාඩි 20කින් පමණ නිදිමත ගතියකට සිත නැඹුරු විය. එය සිහිනයක් මෙන් අරමුණු කිහිපයක් වරහන් ඇතුලේ ස්ථානයට අදාළ නැති ලෙස නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවවලදී සිත අවදි කිරීමට මම ඇටසැකිලි සංඥා හා මරණ සංඥා භාවිතා කිරීමට උත්සාහ කළෙමි. ඊට පෙර මම ස්වාමින් වහන්සේ කී පරිදි ඉරියව්ව මෙනෙහි කළද නිදිමත එසේම පැවතුණි. මෙසේ කර්මස්ථානයේ මාරු කිරීම හරි මාර්ගය දැයි මම නොදනිමි. මේ අවස්ථාවවලදී කෙසේ ක්‍රියා කළ යුතුයදයි මට පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පරියංකේදී එන නිදිමතට නම් සක්මන උත්තරයක් වෙනවා. සක්මනේදී ගොඩක් වෙනවා අඩුයි. නමුත් මම පිළිගන්නවා සක්මනේදීත් නිදිමත එනවා. ඒකත් වෙන්න පුළුවන්. නමුත් හොඳට බලන්න නිදිමත කියන්නේ රාග ద్వේෂ දෙක නැති වෙච්ච වෙලාව හිතේ. එතකොට මොහේ නැගිනවා. ඒක නිසා හිතා ගන්න මේ නිදිමත එන්නේ භාවනාව නිසා ඇලීම් ගැටීම් නැති වෙලා. ඇලීම් ගැටි තියෙනවා අපි හරි අවදියෙන් ගත කරන්නේ. අපි තාම සජීවීව එහෙම නැත්නම් ඔය මේ තෙදවත්ව ගත කරන හැම වෙලාවෙම හිතේ තියෙන රාගයයි ద్వේෂයයි. ඒ දෙක නැති වුණාට පස්සේ මෝහය තමයි එන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ නිදිමත පැමිණීමම භාවනාවේදී රාග ద్వේෂ නැති වෙච්ච බවට ලකුණක්. ඒ නිසා ඒකට සාදර වෙන්න දැන් ඉතින් මෙච්චර රාග ద్వේෂ නැති කරපේකේ නින්දට වැටුනොත් බුද්ධි යන්න පුළුවන්. රාග ద్వේෂ නැතිව දැනගත්තොත් බුදු වෙන්න පුළුවන්. එතකොට බුදි වෙනවද බුදු වෙනවද කියන එක ඒකට දරණ ආකල්පේ මත තියෙන. මේක භාවනාවෙන් ආපු ප්‍රතිඵලයක් කියලා ගන්න බලන්න මේකට අවදි වෙලා හිටියොත් දිගටම බලත හැකි රාග ద్వේෂ තියෙනකන් උනන්දුවක් තියෙනවා. උද්‍යෝගයක් තියෙනවා. එළවුමක් තියෙනවා. අපි මේ හැම කාම ක්‍රීඩාවකම ඒ වගේම ඉස්කෝලේ ක්‍රීඩාවලයි තරඟවලයි අද තියෙන්නේ කාමයේ උද්දමනය වෙලා. උද්දීපනය වෙලා. ඉතින් අපි කොහෙද දන්නේ නැහැ දුවන්නේ බල්ලට හැතැම්ම නැහැ වගේ දුවනවා. භාවනා කරලා රාගය ද්වේෂය අඩු වෙනකොට ඔන්න නිදිමතේ. ඒකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියාට පස්සේ තේරෙයි අරමුණ සංසිඳීමට සාපේක්ෂව තමයි නිදිමත එන්නේ. සතිය වැඩි වීමට සාපේක්ෂව තමයි නිදිමත එන්නේ. ඒක දන්නවනම් නිදිමතට සාදර වෙයි. නිදිමත ප්‍රශ්නයක් කරගන්න එක නෑ. නමුත් නිදිමත ප්‍රශ්නයක් තමයි. නමුත් අන්නර පැත්තෙන් බලන්න මෙච්චර ඉක්මනට අපි අපිට පුළුවන් නම් ඉතේ තියෙන පරිඋත්තාන සහ වීතිකම් මට්ටමේ රාග ద్వේෂ නැතිකරන්න බුදුහාමතුන් ක්‍රමය කොච්චර සාර්ථකද දැන් මේ නැති කරගත්ත හිතට සමාදන් වෙන්නේ ඒකට එළඹ වාසය කරන්න කොච්චර වෙලා Tamanට මේ නිදිමත බවට අවදි වෙන්න පුළුවන් කියලා දෙක ගැළපෙන්නේ නැහැ ඒක වාක්‍යෙත් නිදිමතට අවදි වෙනවා කියන එක ව්‍යාකරණිකුල නැහැ කලහක්ක කරයි ඒ නිසා නිදිමත එන්නේ භවනා හරි නිසා පුළුවන් නම් ඒ කෙලෙස් නැති தത്വයට සමාදන් වෙන්න සමාධියල කොච්චර වෙලා පවත් ගන්න පුළුවන්ද කියලා බලන්න අරමුණ මාරු කරනවා කියලා කියන්නේ ආයෙත් කාමච්ඡන්දෙම තමයි. කාමච්ඡන්දේ කීටි වචන තමයි විවිධ අරමුණු රස විඳීම. ඒකෙන් අයින් වීම තමයි ඒකාග්‍රතාවය. කියන්නේ ඒකාග්‍රතාවය යනෝ නිදිමත වෙනවා. ඒක සමාදන් වෙන්න බලන්න කොච්චර ඉන්න පුළුවන්ද කියලා. ඒකට කියන්නේ නිකන් නින්දට අවදි වෙන්න හදනවා වගේ. ඒ නිසා නින්දට ලෑස්තිලා යන කල් තියෙන්නේ. එක දවසෙන් නම් වෙන්නේ නැහැ. නමුත් ටික ටික ටික ටික කරනකොට මේක සාර්ථක වෙනවා වෙච්ච ඇත්තෝ අත්දකපු ඇත්තොත් කතා කරලා තියෙනවා තමනුත් ඒ ගොන්නට යන්න නම් භාවනා කරනකොට නිදිමත එයි මම නිදිට අවදි වෙනවා කියන අදහසින් යන්න අරමුණු වෙනස් කරනට වඩා ඒක සෞඛ්‍ය සම්පන්නයි කියලා මම කියනවා ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම කලින් ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගී වූ අයෙක්මි. පළමුව සක්මන් භාවනාවේදී තරමක වේගයෙන් ගමනේ යමි. පසුව දකුණ වම වශයෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද යමි. විනාඩි 10ක් 15ක් පමණ යන විට සිත සමාධිගත වේ. මෙසේ ගමන් කරන විට ඇඟිලි පෙදෙස පමණක් පොළවට තද වී විලුඹ පෙදෙස එසවි තිබෙන බව දැනේ. තබන විට මුළු පතුලම එකවර පොළවට තදවන බව දැනේ. මෙසේ හොඳ සමාධියකින් විනාඩි 45ක් පමණ සක්මන් කරමි. ඉන්පසු පර්යංකයට යමි. ඉඳගෙන සිටින ඉරියව්ව හොඳින් මෙනෙහි කරමි. විනාඩි 2කින් 3කින් උදරයේ පිම්බීම හැකිලිම සියුම්ව දැනේ. ක්‍රමයෙන් ප්‍රකටව දැනේ. පැය කාලක් පමණ ගතවන විට තුනටිය පිට මැද ආදියෙන් වේදනා දැනේ. එවිට පිම්බීම හැකිලිම ගැන අවධානය නොකර වේදනා මෙනෙහි කරමි. විනාඩි 3-4 යන විට වේදනා නොදැනී යයි. යලිත් පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. ඒ අතරතුර කහපාට දම්පාට රවුම් වශයෙන් දීප්තිමත් එලි පෙනී සියුම් වී නොපෙනී යයි. දුටිමි යනුවෙන් මෙනෙහි කර යලිත් පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. මෙසේ ටික වේලාවක් යන විට කයේ වේදනා නොදැනී හිත කය සැහැල්ලු වී යයි. සියලුම වේදනාද පිම්බීම හැකිලීමද නොදැනී එවිට ඉඳගෙන සිටිමි යන ඉරියව්ව මෙනෙහි කරමි. විනාඩි 4ක් පමණ යන විට මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම යලි මෙනෙහි කරමි. නැවතද පිම්බීම හැකිලිම සියුම් වී නොදැනී යයි. ඒවන විට භාවනා වේලාවද අවසන් වේ. මෙසේ සමහර වේලාවක කාලය ගෙවි ගියත් සමහර විටක කාලය ගතවන්නේ වේදනා මෙනෙහි කරමින්ය. සෑම දේ අනිත්‍ය බව මෙනෙහි කරමි. ඔබ වහන්සේගේ පාද නමස්කාර කර මා වෙත අනුකම්පාවෙන් අවවාද හා උපදෙස් පතමි. ඔබ වහන්සේ පතන නිර්වාණය වහවහ අවබෝධ වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. දැන් මේකේ තියෙන විදිහට මූල කර්මස්ථානයේ ආරක්ෂා කිරීම අදහසින් මතුවෙන වේදනා, මතුවෙන හිතිවිලි මෙනෙහි කරපුවම සමහරවිට ජය ගන්නවා. මට ඒත් නැහැ. ඒwidetildeත් ඒවා මුරණ්ඩු වෙන වෙලාවලුත් තියෙනවා. ඉස්සරහට යන්න යන්න යෝගාවචරයට තීරණ ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා මෙනෙහි නොකරම වේදනා නිකම්ම පසුබිමට යනවා. හිතවිලිත් පසුබිමට යනවා. එතකොට තීරණ පටන් ගන්නවා මේ මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මෙනෙහි කිරීමෙන් කරන්නේ බාධක තියේදී මුල කර්මස්ථානට හිත දාන එක. ඒ නිසා වේදනාවක් ආපුවම වේදනාව කියලා මෙනෙහි කරනවට වඩා තමන් මේ වේදනාව තීදි මූල කර්මත්තානේ බැලීමෙන් පමණක් මෙනෙහි නොකර නැත්නම් විතක්ක ਵਿਚාර නොකර බැලීමෙන් පමණක් මේ වේදනාව පිටු දකින්න පුළුවන්. හිතවිලි පිටු දකින්න පුළුවන්. ඒක මේ අන්ධහැරේ නැතුව හී අහනා වගේ වැඩක්. ඉතින් ඒ නිසා ටිකක් ඉස්සරහට යනකොට තේරෙයි මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ ආධුනික මනසට පමණයි. ඒ නිසා එනේන අරමුණු මෙනෙහි කිරීම මුලදී නම් හා කියනවා තමයි. පහුවෙනකොට කියනවා ප්‍රයෝජනේ සලකලා මෙනෙහි කිරීම කරන්න. සමහරලාට මෙනේ නොකර මූල කර්මස්ථාන මේ අල්ලපනලාසේ මූල කර්මස්ථාන බලන ඉන්නකොටම අනික් ඒවා නැති වෙන්න පටන් ගන්නවා. ඒකට හරි අදිෂ්ඨාන ශක්තියක් එනවා හිතට. චිත්ත ශක්තියක් එනවා හිතට. මේ අනුග්‍රහ කරන්න මෙනෙහි කරන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම වේදනා හිතුවේ මෙනෙහි කරන්න යෑම ඒ වගේ වෙලාවල වේදනා වැඩි වෙන්න හේතු වෙනවා හිතුවේ වැඩි වෙන්න හේතු වෙනවා ඒවා දිහා නොබලා ගණන් නොගෙන මූල කර්මස්ථානේ බලන්න පුළුවන් නැත්නම් වෙනෙහි කරනවා නම් මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න එතකොට ඊට වැඩිය ගුණයක් එනවා. ඊට වැඩිය කලෙලියක් එනවා භාවනාවේ. ඒක හැබැයි ආධුනිකයට කියන කතාවක් නෙවෙයි. මේක යම් පාක් දුරට වෙනේ කිරීමේ ශිල්පේ දාන්න භාවනාවේ ආත්ම විශ්වාසය ඇති වෙච්ච කෙනෙකුට විතරක් නම් එහෙම කියන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්ස මම භාවනා වැඩසටහන් හතරකට පමණ සහභාගී වූ අයෙක් වෙමි. ආනාපාන සතිය මගින් හුස්මේ දිගු කෙටි බව සීතල උණුසුම් බව ආදිය විමසිල්ලෙන් බැලූ විට සිත සංසුන් වේ. ඉදිරියෙන් මැවෙනා දම් පැහැ සහ ලා කොළ පැහැ ආලෝක ගුලි පසුව රන්වන් පැහැයෙන් පෙනේ. පසුව එම ආලෝකමත් පරිසරය තුල මා සිටින අතර ක්‍රමයෙන් සිත ඉහළට ගමන් කිරීමට පටන් ගනී. නැවත එය ටිකකින් පහළට එයි. නැවත ඉහළට යයි. දැන් වාඩි වී සමාන දැන් භාවනාවට වාඩි වී හුස්ම රැලි දෙක තුනක් ගැන විමසිලිමත් වන විට සිත ඒකාග්‍ර වෙයි. වරින් වර මනසට සිතුවිලි එකක් දෙකක් ආවද ආගන්තුකව සිතුවිලි ගලන් එන බව මම වටහා ගනිමි. එවන් විටක එම සිතුවිලි අතුරු දහන් වේ. දෙනෙත් ඉදිරියේ මැවෙන සඳ එළිය වැනි ආලෝකය දැන් මා සිටින අවට වටපිටාව පුරාම පැතිර පවතී. සිදුවනුයේ මා ඉදිරියේ ඇති ආලෝකමත් පරිපතය සීග්‍රයෙන් පුළුල් වී යාමයි. නැතහොත් හුලං නොමැතිව හැකිලී තිබූ හුලං ඇතිරිල්ලකට හුලං ගැසූ විට එය සීග්‍රයෙන් පොළව මත දිගහැරෙන්නාක් මෙනි. මෙසේ වේගයෙන් ප්‍රසාරණය වන හිස් අවකාශය තුල මා ඊතා නිසලව විවේකීව හිඳිමි. අවට සියලු ශබ්ද ඇසෙනා නමුත් ඒවා මට බාධාාවක් නොවේ. නමුත් වෙනදාට වඩා ගැඹුරින් හා තියුණුව ඒවා ඇසි. සිරුරක් ඇති බවක් හෝ මට නොදැනි. එකවර ඇස් ඇරීමට සිදුනද ඒ සඳහා ක්‍රියාත්මක වීමට තත්පර කිහිපයක් ගත වී මා මේ අත්දැකීමේ බොහෝ කාලයක සිට හිඳිමි. භාවනා මධ්‍යස්ථානයේදී මෙන් නොව නිවසේදී මට ලැබෙන විවේකය ඊතා අල්පය. රාත්‍රී නින්දට යාමට පෙර හෝ ගමන් බිමන් යාමට වාහනයක වාඩි වූ විට සමාන වාහනයක වාඩි වූ අවස්ථාවේ මෙලෙස නිහඬියාවට යාමට පුරුදු වී සිටිමි. මෙවැනි දිනවල මට කිසිදු සිහිනයක් නොපෙනී ඉදිරි භාවනා කටයුතු වලට උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. තමන්ට භාවනාවේ පරියන්කෝ සක්මණිය හෝ එදිනදා වැඩවල ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණ හොඳට පිළිසින්දොත් පේනවා. ඒ හැම අරමුණක පටන් ගන්න ඉස්සලා ඉවරනට පස්සේ හිතනක් තියෙන කියලා. තියෙන දේ හොඳට දකින්න දකින්න හිස්තන ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉතින් හිස්තන ප්‍රකට වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්න යකෝ මේක මෙච්චර කල් පෙරුණා මේක කියන්න හිතුනේ නෑ දැන් තමයි කියන්න හිතෙන්නේ ඉස්සරහට යන්න යන්න වෙනවා මේ තියෙන නැත්නම් ආනාපානේ තියෙන බව ඒකට කියනවා ඒ වගේ ප්‍රකාශ ශක්තිය කියලා නැත්නම් භව්‍ය බව භව්‍ය බවත් ඇටිය ආස්තික බව කියනවා. ඒක තියෙන්නේ නාස්තිකත්වයක. එන්නේ ඉස්සරහ 30ක් තියෙන ගියාට පස්සේ 30ක් තියෙන හැම තැනම බලනකොට ඒ හිස්තන ඉස්සරහ අපි හිතන්න බයයි. භාවනා කරනකොට මේ හිතන්න විවේකී කියලා නමක් දාගන්න. මේ හිතන්න උදේකලාව කියලා නමක් දාගන්න. මේ හිතන්ට විස්රාමයේ කියලා නමක් දා ගන්නවා. ඒකට සාදර වෙච්ච ගමන් පේනවා ඔය කිසිම කරදරයකට මේ හිතන කඩන්න බෑ. ඒ කරදර පොඩ්ඩක් ඇවිල්ලා අනේක යනවා. ඉතුරු වෙන්නේ 30 තැන පටන් ගන්න 30 තැන. එදාට තේරෙන පටන් ගන්නවා මිනිස්සු මොනවට බොරුවට මේ తాවකාලික වෙවිලා යන මේ කරදරට කතන්දර ගොතනවාද? ඒවා මේ අල්ලගෙන පල්ලෙහැලි දොඩවනවාද? ඉතින් සාධාරණයි හිතන දකපු නැති එකනට එක එක හරපද්ධතියක් තියෙනවා ආස්තිකත්වයක්. එහෙනම් නාස්තිකත්වය දකපු කෙනාට මේ හැම එකක්ම යොරනාට පස්සේ ඉස්තරට යනවායි කියලා ඊට පස්සේ කොනොදක ඉන්න බෑ. හැම තැනකදීම පේනවා තද හිස් තැනක අපි ඉන්නේ. ඒකේ ඉඳපු ගමන් රූප පෙන්ල නැති වෙලා යනවා, සද්ද හෙල නැති වෙලා යනවා. ඒ මොනවා ආවත් කිසිම දෙයක් නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කවදා හෝ මේ පේන දේවල් හරහා හිස්තන බලන්න පුරුදු වුණොත් ඒක ඉබේ වෙන එකක් නෙවෙයි. මේක දර්ශන විද්‍යාව ඉගෙන ගත්තට හම්බ වෙන්නේ නැහැ. මේ කරලා බලන්න ඕනේ කරලා බලනකොට තේරෙන පටන් අර ගන්නවා මොහොතේ මතුවෙන හැම රැල්ලක්ම වතුරේ මතුවලා වතුරට නැතිලා යනවා. එතකොට පේනවා මේ වයින් තමයි මෙතෙක් කල අපි සංසාරයක් හැදුවේ, කතන්දර ගෙතුවේ, ආස්තිකත්වයක් දැක්කේ, නිත්‍ය සංඥාවක් දැක්කේ. දැන් පේනවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නාස්තිකත පසුතලයක නැත්නම් නැතිවීම තුළ. එතකොට එක වාක්‍යයක් කියලා තිනවා මට හොඳටම තේරෙනවා කයක් නැහැ කියලා. මොකෙන්ද දන්නේ කයක් නැහැ කියලා. ඇති කයක් නම් දැනෙනවා. බරට දැනෙනවා, ප්‍රමාණයෙන් දැනෙනවා, හැඩෙන් දැනෙනවා. නැති කය අවබෝධ කරන්නේ මොකේ? මොහොත් මේ කෙනාගේ අර කටදිව කටබොරු කිව්වත් දියබරු කියන්නේ නැද්ද මොකද කියලා කතා කරන්නේ? ඒ ඒ සත්‍ය එළි වෙන්න පටන් ගන්නවා. මට තේරෙනවා කය නැහැ කියලා. මට තේරෙනවා අනබන්නේ නැහැ කියලා. අර නාස්තිකත්වයේ නැත්තම් අර නැති බව දකින්න පටන් ගත්තාම ඒක නිකන් මේ ගුඩ දෙයක්, গুপ্ত දෙයක් වශයෙන් පෙයි. ඒක නමුත් ඒකට අපේක්ෂා කරගෙන යනවා නම් කවුරු හරි. මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ හිස්තනි. කැන්වස් එක ඒක නිකන් කොයි වෙලාවෙ තියෙන එකක්. එතකොට පේනවා අපිට එන එකම කරදරයකටවත් ওই ඉස්තන කඩන්න බෑ. කැඩෙනවයි කියලා ඒකට කතන්දර ගොතන මනුස්සයර පුතත්ජනයයි කියලා. මගේ මේ හිතන මොනම දෙයකටත් කැඩෙන්නේ නැහැ කියලා හිතන මනුස්ස ආර්යයන් වහන්සේ කියලා කියනවා. දෙන්නටම හිතන ආස්තිකත්වය නාස්තිකත්වය තියෙනවා. නාස්තිකත්වය ගැන හිතන ගැන කතා කරන මනුස්සයත් ආර්යයන් වහන්සේ කියනවා. මේ තියෙන දේවල් වල පාට ගඳ රස අල්ලගෙන කතන්දර ගොතන කරන්න පුතත්ජනයයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ පුතත්ජන භාවයේ ඉඳලා ආර්ය භාවයට යනවා කියලා කියන්නේ යා හැම දෙයක්ම පේනවා ඉස්සරයි පස්සරයි තියෙන හිස්තන. ඉස්සරයි පස්සරයි තියෙන අල්ලන්න බැරි එකක්. ආන්න ඒක දැකලා කතා කරන්න පටන් ගත්තට පස්සේ පේනවා මේ අහසේ චිත්‍ර අඳින්න බෑ කියලා. මොන පින්සලක් කොච්චර හෙළුවත් අහසේ අඳින්න බෑ වගේ මේ අන්තම් මේ මේ ලියන එක්කනට වෙලා තියෙන දැන් පේන්න පටන් අරගෙන. මේ වෙන්නේ නැති පළවෙනි මතාවට ඒක ඉදිරිපත් කරන වෙලාව. නැත්නම් අනිත් වෙලාවට මේක වැරදිලයි කියලා හිතෙන්නේ. ඉතන දගෙන ඉතන සතිය කැඩලා සමාධිය කැඩලා මට වැරදිලා එහෙම නැත්නම් බය සැකේ මම ගොඩාක් කල්ේතියෙදි භාවනා කරනකොට කරන පේනවා හේස්තන බය වෙන දෙයක් නැහැ මොකද හේස්තනේදී කිසිම මානසික ආතතියක් නැහැ ආතතියක් නැහැ කොටිම කෙලෙස් නැහැ ඒක සමාදන් වෙන තැනට යන්න කොච්චර බණ අහන්න වේද කියලා අහන්න කොච්චරක් නිවැරදි දෘෂ්ටියක් තියෙන්න ඕනද කොච්චරක් නිවැරදි සංකල්ප තියෙන්න ඕනද එතකොට යා ඒ නැති තැන ගැන ඇඟ කය දැනෙන්නේ නැහැ කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ප්‍රසවාසයේ අවසානයේ හිස්තැනකට යන්නේ කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ආස්වාසයේ ඉවර වෙන්නේ හිස්තැනකින් කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ඉස්සර නම් මේ ආස්වාස් ප්‍රසවාසයේ පේන්නේත් නැහැ කියලා චෝදනා කරනවා ඒ නිසා මේ කෙනාට දෙන්න තියෙන උපදේශය තමයි මේ ඒ හිස්තැනේ නොදැන්න තැනේ පැදුරති ගැරෙන්න වගේ යන තැන තමයි අපි හැබෑනි වහින කියලා හිතන්නේ මේ කතන්දර ගොතන එක કૃත්‍රිම ඒක විකෘතියක්. ඒක විකති. එහෙම නැත්නම් ඡටගතියක්, මායාවී ගතියක්, වංචනික ගතියක්. හරි හිතන පුළුවන් තරම් තමන්ගේ ඊතර බවටපත් කරන්න. මේක කරන්න දෙන්නේ නැත්තේ නෑයෝ. අපි දන්න ප්‍රිය කරන වස්තු මේකට කැමති නෑ. ප්‍රිය කරන වස්තු ආයසරයක් අර හිතනලත් ඇවිල්ලා ඒකත් කලවම් කරන්න හදනවා. ඒ නිසා ඒගොල්ලෝ පොඩ්ඩකට පැත්තකට තියලා මේ හිතන සමාදම් වෙන්න උත්සාහ කරන්නේ එතකොට අපිට ලැබෙනවා ස්වාධීනකමක්. කවුරු අපිව කෙලසන්න ගියත් අපි කෙලෙසෙන්නේ නැහැ. ඒකට අපි ලොකු සංස කිව්වේ මේ විසම ලෝකේ අපි සමහිත පවත්වන්න පුරුදු ගරු ස්වාමින් වහන්සේ මම අද අලුයම 1:50ට පමණ පර්යංක භාවනාව සඳහා වාඩි වීමට අදහස් කළේ දිනපතාම මේ වේලාවට අවදි වන නිසාය. මා මෙලෙස භාවනා කරනුයේ මා සිටිනා කාමරයේ මාගේ ඇඳ මත ඉඳගෙනය. මෙම වේලාව මට හුරු පුරුදු බැවින් මෙම කාලය යෝගීකු හැටියට මට ඊටාම වටි. අද දිනයේ මෙම හෝරාව ඊටාත්ම නිහඬ බැවින් භාවනා කිරීම සඳහා පර්යංකයෙන් වාඩි වී හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. එවිට ආශ්වාසය නාසයේ අග වදිනවා දැනි. ප්‍රශ්වාසය ඝනව පිට වී යයි. මෙලෙස විනාඩි 10ක කාලය ගතවන විට ශබ්ද රාශියක් ඇතිවිය. මාගේ ශරීරයේ මස් කෑලි ගලවනවාක් මෙන් දැනේ. එය ඊටාම වේදනාකාරීව දැනේ. ටික වේලාවකින් එය නොදැනී ටික වේලාවකින් මූණ පුරා මැසි මදුරුවන් විදින බව දැනී මෙය ඉවසීමට අමාරුය තරමට තරමකට වේදනායි මෙය මෙනෙහි කරමි. පළමු අරමුණ මා නොදැනීම වෙන අතක හැරේ. අරමුණු එන්නේද නැත. සිත බියෙන් හැකිලෙයි. නමුත් සුවයක් දැනේ. සතිය තිබෙන නිසා සිත හැකිලීමට ඉඩ නොදී දැඩි අදිෂ්ඨානයක සිටීමට සලස්වා මා නැවත අරමුණට සිත යොමු කර භාවනා කිරීමට සූදානම් විය. දැන් විනාඩි 30ක් පමණ ගත වී ඇත. දැන් ප්‍රධාන අරමුණ ඔස්සේ සිත නොයයි. නොදැනී සිතට අරමුණු එන්නේද නැත. සතිය ඇත. සිතද ඍජුව ඇත. මාගේ කය ඇද්දැයි බැලීමට මට සිතෙයි. එය පර්යංකයෙන් සිටින ගුලියක්සේ දැනේ. සමාවන්න එය පරීක්ෂකෙක් සිටින ගුලියක්සේ දැනේ. සැහැල්ලුයි. පපු ප්‍රදේශයේ ඝනව ඇති බව පමණක් දැනේ. සිතත් සතියත් කයින් වෙන් වී ඇති බව දැනේ. දැන් පපු ප්‍රදේශය සැහැල්ලුයි. විශාල සතුටක් මෙන්ම ප්‍රමෝදයක්ද දැඩි උනන්දුවක්ද මට ඇතිවේ. කාලය පැය එකහමාරක් පමණ ගත ඇත. මම අරමුණට ගියමි. නැටික වේලාවකින් නැවත පෙර ලෙසම සිදුවිය. ඉන්පසු සිතට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි විය. ගරු ස්වාමින් වහන්සේ මට ඉදිරියට යාමට මඟ පෙන්වා දෙන සේක්වා. කොයි අපි කොච්චර කාර්යබහුල තැනක කාර්යබහුල වෙලාවක හිටියත් ඔය රාත්‍රියට සියල්ලම මල සෝම් පිටිනියක් වගේ. නිසා කවුරු හරි කියනවා විවේකී නෑ කියලා. ඒගොල්ලෝ බොරු කියන්නේ. ඕනෙම තැනක මධ්‍යම රාත්‍රියේ නැගිටින්නේ ඒක විවේකයි. ඔය ඔය දවල් කෙලි කෙලි කට්ටිය ඔක්කොම රැහැත්තේ මර නිදි ඇඳේ ඉන්නේ. මර නින්දේ ඉන්නේ. ඒකවල මේක සෝම් පිටිනියක් වගේ. නිසා සාරිපුත්තු සාංශය අපිට දීලා තියෙන උපදේශයක් රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා. දවල්ට ඉඳ ගන්න බස් එක්ක වගේ හැංගිලා ඉන්න. අවුව අවුව දකින්නකොට ඇස් දෙක රිදෙනවා වගේ මේ සෙනක නටන වෙලාවේ කර බැන පැත්ත කරලා ඉන්නවා. රැයට බල දෙයනේ තමන් නැගිටලා භාවනා කරනවා. එතකොට රාත්‍රියට හැම තැනම භාවනා මධ්‍යස්ථානය. කුසීතයට බෑ. කුසීතයාගේ මේ නැගිටලා ඉන්න හැටි දන්න. ඒක කරගත්තට පස්සේ තේනවා මේ මිනිස්සු රවට්ටගෙන ජීවත් වෙන්න ඕන. මේ ඉන්න කිසිම කෙනෙක්ගේ කිසිම දවසක සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Taman දැනගත්තොත් වේලාව සහ ස්ථානයේ දෙක පටලවල අතාරින්න ඕන තැනක විවික ගන්න පුළුවන්. ඒ නිසා දවල් වරුවේ නිකන් ලෙඩෙක් වගේ බස් එක් වගේ ජීවත් වෙන්න. නිතරම සෙනග ඉන්නකොට හැංගෙන්න. නිකන් කුෂ්ඨ රෝගියෙක් වගේ. මේ අර මේ කුෂ්ඨ රෝග නිසා 60ක් අඳ ගන්න බැරුව දොට්ට පිළට බහින්න බැරි ඉන්න තට්ට තනියෙ වෙ ඉන්න අම්මන්ඩියක් වගේ ඉන්න කියන. දඟලන්න යන්න එපා. රැට මේ ඔක්කොමල දොයි. හිමීට නැගිට්ටාම Tamanට ඇත්ති වෙන්න ඕන දෙයක් කරතයි. ඉතින් කට්ටිය දුන්නාට මේ කට්ටිය නටන වෙලාව විවේකී ඉන්න. ඒක හොයන්න බෑ. ඒ නිසා මෙහෙම කරන්න පටන් අරගත්තොත් දන්නවා රාත්‍රී දිවා සංඥාව ගන්නවා. දවල්ට රාත්‍රියට දවල් වගේ කටයුතු කරනවා. දවල්ට රාත්‍රී වගේ ගත කරනවා. ඕනම තැන භාවනා මධ්‍යස්ථාන. ඒකකොට තියෙන දේ තමයි අර නිදිමත ගතිය. හරියට කුසීත වෙනවා ඇඟ නිදිමත වෙනවා. නම සතියෙන් ගත කරගන්න පුළුවන් නම් මේක සඳහා සමහර විටක ඉඳගෙන ඉන්න ඉරියව්වට යන්නම ඕනෙත් නැහැ. Taman ඉන්න ඉරියව්වෙම මානසිකාරය පාත් ගන්න පුළුවන්. එතකොට ඇහැරලා බලන් හිටියත් පේන්නේත් නැහැ කවුරක්වත් මේ නිදාගෙන ඉන්නවද භාවනා කරනවද කියලා උල්ලුවන් තරම් මේ කිට්ටුවන්තෙන්ගෙන් භාවනා හංගගත්ත ගමන් භාවනා දියුණු වෙනවා. මේ මම භාවනා කරනවා කියලා කියාපාන්න ගිය ගමන් ඒකට හැම කෙනාම අකුල් හෙලන. අපිට යම් වෙලාවක භාවනාවට අකුල් හෙලලා තියෙනවනම් ඒ හැම වෙලාවකම අපි භාවනා කරන්න එක්ක වශයෙන් අනුන්ට අඟවන්න යන වෙලාව. කියාපාන වෙලාවල තමයි කරදර තියෙන්නේ. ඒ නිසා සංගවා ගන්නු මැන ඔබරුව වෙන කෙනෙකු දකිතයි මා හිත සැලී සැලීයි කියලා හැංගෙන හිටපල්. බිල්ලෝ වගේ හිටපල්. ඕඩ තරම් භාවනා කරතයි. ඒ නිසා යුවා කියලා දෙයි කියලා හිතනද බුදුහාමුදුරු. බුදු කෙනෙක් ලෝකේ පහළ නේකට නෙවෙයි උඹට ඕන විවේකේ නම් මේ ඒ වෙලාවයි කලාවයි දැනගන්න ඕනේ. වෙලාවයි ස්ථානයයි. දැනගෙන ඉතින් යන්න. ගිහිල්ලි වෙලා දවල් 30 කරන් තියෙන සාමාන්‍යයෙන් සිසිත තරණ කරන මාළුවෙක් වගේ ඔය ගලක් ඇතුළ වෙලා ඔහි ඉන්නවා. මේ සෙනග නලියන වෙලාව. කුලන්තරය සාමාන්‍ය මානසිකාරය. අර වෙලාවට උපරිම මානසිකාරයට දාගන්නවා. දාගත්තට පස්සේ තේරෙන්න පටන් ගන්නවා Taman ප්‍රයෝග ඥාන තියෙනවා නම් ලෝකේ ඕඩම තැනක උතුරු කුරුදු වෙන්න ගියත් අරාබිකරේ ගියත් Tamanගේ භාවනා කරගත කරන්න බැරි මේ භාවනා කරනවා කියලා අන්ධහැර පාන අයට විතරයි. භාවනා කරනවා කියලා කියා පාන අයට බෑ. ඒගොල්ලෝ මේ අනික් කට්ටිය නිසා දෙන කබලා ඉන්නවනේ. නෑ අනිකට බුද්ධියනකම් බලන්නේ තමන්ගේ වැඩේ කරන්න නිසා මේ ඉදිරිපත් කර තියෙන ක්‍රමය හරි සදාකාලිකව කරන්න පුළුවන් වේද බැරිද කියලා මට සැකයක් තියෙනවා. නමුත් මේ මේක පුරුදු වුණා නම් මේ ක්‍රමයේ පුරුදු වුණා නම් හංග ළමයි කරාට තියෙන්නේ. ඒ අටුවාගේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා කෙලිම මේකටම නිදර්ශනයක් නෙමෙයි අයියයි මල්ලි දෙන්න පැවිදි වෙලා දෙන්නම අරණිය ගත කරන්නේ අයියා අදහසක් ඇති කරන තියෙනවා නිදාන්නෙම නැහැ කියලා මල්ලි නිදා ගන්නකම් අයියා ඉඳගෙන ඉන්නවා. ඉතින් මල්ලි හිතනවා මල්ලි හම්දුරු අයියා හම්දුරුයි. අයියා නිදාගත්ත පස්සේ මම නිදාගත්ත පස්සේ අයියා නිදා ගන්න නැති කියලා. අයියා කරන්නේ මල්ලි නිදාගත්ත පස්සේ මුළු රෑම අවදිින් ඉනවා. ඉතින් එක දවසක මේ එලිමහනෙක් ගත කරන්නේ අකුණක් ගහනකොට මල්ලි නැගිටලා බලනට අයියා හැරලා ඉඳගෙන ඉන්නවා. ඒතකොට අයියාට සැකයක් හිතනවා දැන් මේක මල්ලි දැක්කොත් මල්ලි හිතන් ඉඳ තියෙනවා මම හැමදාම නිදාගෙන ඉන්නවා කියලා අහුවෙන් ඉඳ තියෙනවා කියලා ඒ වෙලාවේ අවුරුදු 18ක් රැකගෙන ආපු අර මේ දුතාංගේ කඩලා මල්ලිට පේන්න බුදිය ගන්නවා මල්ලිට හංගන්න ඕන නිසා ඇහැරලා ඉන්නවා කියන එක හංගන්න ඕන නිසා බුදිය ගන්න. එහෙමයි භාවනා ක්‍රමේ දන්නවා ඒ කෙරෙන්න ඕනේ භාවනාව නම් උගට මේ ඔක්කොම ඇවිල්ලා පවන් තලනකම් හිව්පසේ පූජා කරනකම් පාද පාවඩ එල්ලනකම් වටතිර බඳිනකම් ඉන්න එපා. අවස්ථාව හම්බුනනේ වැඩේ කරගන්න. ඒක නිසා අත්තිකේයි uppඤ්ඤාතෝ මග්ගෝ. අර්ථය දන්න කෙනාට ක්‍රම සහ විදි තියෙනවා. ඒක අහන්න එපා කාගෙන්වත්. ඒක තම තම නැනපමණින් දැනගන්න එකයි තියෙන්නේ. මම උපදේශයක් නෙවෙයි මම මේ කියන්නේ. භාවනා කරන්න ඕනේ නම් අවශ්‍ය නම් කායික විවේකයේ අවශ්‍ය නම් චිත්ත විවේකයේ අවශ්‍ය නම් උපදි විවේකයේ විවේකී උපය ගැනීමේ ක්‍රම Taman විසීම සපයා ගන්න ලක්ෂිකුත් එකක් අපිට තියෙනවා. මොකද අපි අසාධ්‍ය ලෙඩු නෙවෙයි. අපි මිත්‍යා දෘෂ්ටික නෙවෙයි. අපි අබුද්ධෝත්පාද කාලික ප්‍රතිච්ච කෙනෙක් නෙවෙයි. අපි තිරිසන් නෙවෙයි. ලද ක්ෂණ සම්පත්තිය උපය ගන්න කියලා අපි අනිගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ මීට පෙර දින දෙකකදී ලබාගත් උපදෙස් අනුව භාවනා කර මෙලෙස වාර්තා කරමි. මම භාවනා අරමුණ ලෙස සිත දිහා බලා සිටින සිටීම සිදු කරන අතර මට දැන් රූප පෙනීම හෝ සිතුවිලි පහළ වීම අද වන විට තුරන්ව ගොස් ඇත. දැනට මට ඇත්තේ සිත දිහා බලා භාවනා කරන මට සිත හරි අහිංසකව දුබලයකුසේ දැකීමයි. එසේ අහිංසක ස්වરૂප සිත පැය භාගයක් හෝ පැය තුන් කාලක් පමණ පවතී. අවසානයේ මට සිත ඉදිරියේ කෝච්චිපාර මහා මාර්ග හුදකලාවේ දකිමි. එම මාර්ගවල කිසිම මගියෙකු නැත. මගේ සිත නිහඬ වී ඇත්තේ ඇයිදැයි නොදනි. ගරු ස්වාමින් වහන්ස මට මේන් ඉදිරියට යෑමට කෙසේ පිළිපැදිය යුතුද යන්න ගෞරවයෙන් විමසා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. සර්වඥාන්සේ පාවිච්චි කරනවා නම වචනය කිංචන කියලා කිසිවක් කියලා තමයි අපි සිංහල දාන්නේ කිංචන කියන්නේ කෙලෙස් වලට නම. හිතේ මොනවාර තියෙනවා තියෙන හරියක් කෙලෙස්. යම් වෙලාවක අරමුණකුත් නැහැ මොනවාක්වත් නැත්නම් ආ කෙලෙස් නැති හිතේ ඒක තමයි. ඉතින් අපි ඒක පිළිබඳව සැක කරනවා නම් ඒක නා නිවන් මාර්ගය දන්නේ නැහැ. බුදුන් සප්ත උගන්වන්නේ අරමුණු රාශියක් ගන්නට ඒ කර්මවලට දාන කියන. ඒකනේ ඒ අරමුණත් ගෙවෙනකන් යන්න කියන. ඒතකොට නැති කිසිවක් නැති අකිංචන කියලා කියන අකිංචන කියන්නේ නිවනට ඒක අපිට తాවකාලිකව පේනවා. වෙන්නාට පස්සේ තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න කියනවා. ඒක වැඩි වෙන විදියට, භාවිත වෙන විදියට, බහුලීගත වෙන විදියට. ඉතින් එතනදී මාර්යාවිල්ලා කියනවා අයියෝ මොනවත් නැහැ. පාළුයි, කම්මැලි, නීරසයි දූවල ගිහිල්ලා මොනවාරි අහගෙන වරෙන් නිකන් නම් ඉන්න එපා. අනිච්චන් දුකන් අනත්තන් හරි කරපන්. මසු භාවනා හරි කරපන්. මෛත්‍රී භාවනා කරපන් කියලා අර හිතට ආයෙ ගෙනල්ලා කුණු කන්දලයක් අතාරින. ඒ නිසා මේ සුද්ධ කරගත්ත එක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් හෝ කෙලෙස් අරුතනක් කියන එක දන්නේ නැත්නම් එයා අනවශ්‍ය ප්‍රශ්න රාශියක් මතුවන. ප්‍රශ්න රාශිය එහිමේ සීමාව පන්නනවා. පන්නලා දැන් මොනවක්වත් නැතුනට පස්සේ දැන් මොකද කරන්න කියලා තහනම්. නමුත් ඒක සාධාරණ පැත්තකුත් තියෙනවා. ඒතර එයාට දෙන්න උපදෙස් තමයි ওই ක්‍රමයට පුළුවන් තරම් ඉක්මනට හිත මොනවත්වත් නැති සීමා මරියාදාවල් නැති අරමුණු නැති අනාරම්මන තැන්න කියලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න කියලා. කොච්චර ඉක්මනට යන්න පුළුවන්ද කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. කොහොම හරි ඒක තමයි මගේ හැබෑරි මහන මේ එළියේ ඉන්න ජීවිතය උදේට කසපාර 30යි, දවල්ට කසපාර 30යි, හැන්දෑවට කසපාර 30යි දෙන්න යෝජනා කරිට තීන්දු වෙච්ච වදකෙක් වාගේ කියලා බුදුහාමුදුරු කියනවා. අරමුණ නැති තත්ත්වෙට ගිහිලා ඒකට හිත හුරු කරගන්න බලන්න. ඒකට තියෙන ප්‍රධානම බාධාව තමයි මේ පාළුව. තනි වෙන ගතිය. සාංකාව. ඒ වෙනුවට මේකට හුදේකලාව කියලා නම දාන්න. පිරිච්ච ගතිය කියලා දාන්න. ශාසන සම්පත්තිය කියලා දාන්න. විස්රාමයේ කියලා දාලා ඒක වැඩි කරන කරගෙන වැඩි කරන්න කියන එක තමයි ඉතින් උපදේශයක් වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආස්වාස ප්‍රාස්වාස අරමුණ මා විසින් ඔබ වහන්සේගෙන් විමසන ලද උරහිස් වේදනා සහ දකින දර්ශන වලට පිළිතුරු ලබා නැවත ආශ්වාස ප්‍රස්වාසය නාස්පුඩු ඔස්සේ දකිමින් පර්යංකයට එළඹුනිමි විනාඩි 5කින් පමණ නාස්පුඩු ඔස්සේ ප්‍රකට වූ අරමුණ සියුම්ව ගොස් පෙනහළු චලනය පෙනහළු චලන සංවේදනයක් පමණක් ඉතුරු විය සුපුරුදු ලෙස දැන් භෞතික ශරීරය නොදැනී මේ විට නැවත මා කඳුකර ප්‍රදේශයක සිටින බව දැర్శණය විය. ඔබ වහන්සේගේ උපදෙස් සිහිකොට නැවත ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ලබා ගතිමි. දැන් මාගේ සිත හැල්මේ අරමුණක් වෙත දුවන අශ්වයෙකුගේ පිට මත ලිහිල්ව බැඳ බැඳමු බෝලයක් වැනිය. ඉන්පසු මට දැනෙන්නට ඌයේ මාගේ ශරීරයට හැඩයක් නොමැති බවය. දියාරු ප්ලාස්මා ගතියකින් හිස් මුදුන දෙසට ගලා යන බව දැනුනි. ඇස් හිස මුදුනේ ඇත්තාක් මෙන් හෝ මුහුණ පොළවට සමාන්තරව ඉහළට එසවි ඇති ලෙස දැනුනි. මේ අවස්ථාවේ හිස ගෙල පෙදෙසෙන් ඉදිරියට පසුපසට ගැස්සෙන ලෙස අරමුණ ප්‍රකට වන්නට විය. මේ අවස්ථාවේදී පෙර පර්යංක භාවනාවේ අද්දුටු උරහිස් වේදනාව සියුම් ලෙස දැනි මද වේලාවකින් පූර්ණවම නැති වී ගියේය. ඉන්පසු හිස් කබල පුපුරා යන තරමේ ඊතා දරුණු වේදනාවක් අස්තිමය හිස් කබලේ පමණක් ඇති වූ අතර නළල මැදින් පුපුරා යන්නට විය. නළල මැදින් වේදනාවක් ආවේ නැත. මේ අවස්ථාවේදී මා ඔබ වහන්සේගේ උපදෙස් පරිදි හිස ඉදිරි හිසේ ඉදිරියට පසුපසට ගැස්සීම කෙරෙහි අරමුණ පවත්වන්නට විය. මෙවිට මට මුත්‍රා යෑමේ අවශ්‍යතාවයක් ඇත්තාක් මෙන් දැනෙන්නට විය. මා හොඳින් දැන හැඳින සිටි පරිදි එවන්නක් ඇතිවීමට අවශ්‍යතාවයක් නොමැත. ඉන්පසු මාගේ තොලකට වියලී යන්නටද මාගේ ඉදිරිපස කොටසේ ඇඳුම් ලිහිල් වී ගැලවී යන්නක් වැනි සංවේදනාද දැනෙන්නට විය. මෙහිදී මා ජීවිතය බුදුන්ට පූජා කොට ශරීරය ගැන ආශාව අත්හලෙමි. එවිට ইহත සංවේදනා නොදැනී ගිය අතර හිස්කබලේ වේදනාවද නොදැනී ගියේය. මෙවිට මාගේ හැඩයක් නැතුව දැනුණු ප්ලාස්මා ශරීරය අධික ප්‍රීතියට පත්ව හිස් මුදුනින් ඉවතට ඒමට තැත් කරන බව දැනුනි. මා ඉහළට පිම්බී අහසට ඇදී යාමට යන්නාසේය. ඒ මොහොතේ එම ප්‍රීතිමත් සංවේදනයට නිന്ദා සහගතව සිටුවෙමි. ඒ ෂනේ ඒ ෂනේදීම ස්වාමින් වහන්සේ බැලුණයක හුලං ඇරියාක් මෙන් ඉහළට පිම්බුණු ස්වභාවය පහතට හැකිලී ගිය අතර හිස පහතට යොමු වූ ලෙස දැනෙන්නට විය. තව දුරටත් ප්ලාස්මා ශරීරය දැනුනේ නැත. මෙවිට භාවනා ශාලාවේ සිටි පිරිසගේ විවිධ ශබ්ද මට හොඳින් ඇසෙන්නට විය. නමුත් පෙරමෙන් එම ශබ්ද කෙරෙහි ද්වේෂයක් මාසිත හට නොගත්තේය. ඒවා තව දුරටත් මාගේ සංසිඳීමට බාධා නොවන බව එම අවස්ථාවේ මට දැනුනි. වරහන් ඇතුලේ සවස ඔබ වහන්සේගේ දේශනාවේද මේ අත්දැකීම තහවුරු කිරීමට කරුණු ලැබුණි. නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ නාස්පුඩු ඔස්සේ ප්‍රකට වන්නට විය. මේ අවස්ථාවේ හිසද කොන්දද ඉදිරියට පසුපසට හරස් අතට වැනෙන්නට විය. මාගේ ශරීරයේ හැඩය හොඳින් දැනුණු අතර අරමුණද හොඳින් නාස්පුඩුව ඔස්සේ ප්‍රකට විය. නමුත් ඊටාම උදාසීන තත්වයකින් සිත පිරී ගියේ පෑ භාගයක් පමණ වේලා මෙසේ නිින්ද නොගියද කිරා වැටෙන ගතියකින් ශරීරය වැනෙන්නට ඌ නිසාය. තත්වයේ වෙනසක් නො වූ බැවින් මාගේ භාවනාව අවසන් ඌයේ තරමක එපා වීමකිනි. මේ වන විට පැය දෙකක් පමණ ගත වී තිබූ අතර ইহත උදාසීන තත්වයටපත් වූ පසු උදාසීන බවින් තොරව භාවනාව ඉදිරියට වර්ධනය කරගන්නේ කෙසේදයි පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. විස්තරي පැහැදිලි. නමුත් මේ උදාසීන බවත් භාවනායි කැලක්මයි. මේ උදාසීන බවට කියන්නේ නිබ්බිදා ඥාන කියලා. ඒ විපස්සනා ඥාන වල ලොකුම කැලේ. නිපිදා ඥාන කියන්නේ කිසිම දෙයක වින්දනයක් නෑ නිර්වින්දනයකටපත් වෙනවා. ඒ නිර්වින්දනයටපත් වෙනවා කියලා කියන්නේ රාගයේ ක්‍රියාකාරකම් අතහැරිලා. මේ උදාසීන බව නැති වෙච්ච ගමන් රාගේනවා. ඒ නිසා මේ උදාසීන බව ඇති කිරීම පවා කාම ඡන්දේ නැතිවීම ප්‍රධාන ලකුණක්. ඉතින් අපි ඒකට වෛර කරොත් අපි ඒකට අකුල් හෙළුවොත් අපි ඒකට අරියාදුවර ගත්තොත් ඉතින් අපිම තමයි භාවනා කඩාවේ. ඒ නිසා සාදර වෙන්න මේ උදාසීන බව භාවනාවේ අත්‍යන්ත කොටසක්. ඒ උදාසීන බව තියෙද්දි සද්ධාව කඩා ගන්න නැතුව, නිති කාලසටහන කඩා ගන්න නැතුව, ඒක කෙරේ ආදර කෞරේ කඩා ගන්න නැත්නම් අන්න තාදී මනසක් තියෙනවා කියලා කියන. තපස් මනසක් තියෙනවා කියලා කියනකොට. නැත්නම් මේ උදාසීන බව නැති වෙච්ච එක මං භාවනා අතාරිනවා නම්, ඒ කියන්නේ භාවිත මනසක් නැහැ. ඒකට හේතුව උදාසීන බව අපේක්ෂා කරලා නැහැ. උදාසීන බව වැරද්දක් කියලා ඉතරක්. හොඳට මතක තියාගන්න විශාලම ඥානෙ තමයි නිබ්බිදා ඥානෙ නිර්පින්දය. ඒක බුදුහාමුදුරුවෝ දීපකක් මේ. නැත්නම් ධර්මයේ ප්‍රතිඵලයක්. භවනා ප්‍රතිඵලයක්, සත්‍ය ප්‍රතිඵලයක්. ඒක අයින් කරන්න හදපු ගමන් ආයෙත් තණ්හාවට තමයි ආවඩායි බොන් කියලා වඩම්මව ගන්න හදා. මේක පව ඇති වෙලා තියෙන භවනා ප්‍රතිඵලයක් කියලා දන්නවනම් Tamanට තේරෙයි ඒ ඒ උදාසීනකම උදාසීන බව වශයෙන් දැනගෙන කරන භාවනාව හිතාමතා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මනුස්ස ලෝකේ නැති එකක්. අන්න ඒකේ ඉන්න ඉන්න ඉන්න තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක්කල් අනුන්ට උනන්දු ඇති කරන කොච්චර කුණු හarp වැඩ කරලා තියෙනවද අනුන් උනන්දු නිසා අපි කොච්චර කුණු හarp වැඩ කරලා තියෙනවද ඒත් බුදුහාමුදුරණ කතා කරපුවා මුද්‍රණංශ අපිව පෙන්නලා දෙනවා ඕකෙත් උදාසීනකමක් ඇති කරගෙන ඉන්න පුළුවන් නිින්ද යන්න එපා නිින්ද යන්න තුනේ උදාසීන භවෙ ඉඳරින්න එතකොට තමයි ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් අනික හැම වෙලාවෙම අපි ආංශිකයි ඒ උදාසීන වලට විවෘත වෙච්ච ගමන් පූර්ණ ජීවිතේ ජීවත් වෙනවා. ඒකට කිසිම දෙයක් මාත්තු ඕනෙත් නැහැ. ඒක ඉන්න පුළුවන් ගතියට ආවොත් පේනවා. මේක තියෙද්දි අපි මොනව හොයන්න ගියත් හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ අනිවාර්යයෙන්ම අසහනියත් එක්ක. මේකට අසහනෙ නැහැ. ඒකට අපි අර දක්වන සාදරකව නිසා ඒ නිසා උදාසීනකම අයින් කරන්න හිතන්න යන්න එපා. කොතෙක් දුරට මට මේ උදාසීනකමත් එක්ක ඉදිරියට යන්න පුළුවන් ද කියන එක කල්පනා කරන්න. එතකොට තමයි තේරෙයි ඒක ජයග්‍රහණයක්. මම කියන්නේ ඒකට නිතරංග ජයක් කියන. දෙවන්නේ පරද්දවල ගන්න ජයක් නෙවෙයි නිතරම ලැබිච්ච ජයක් නමුත් ඒක අරස කරන්න බැන්න හැමදාම ප්‍රශ්න කරා. ගරුතර ස්වාමින් වහන්සේ මම මුලින්ම පර්යංක භාවනාව හා සක්මන් භාවනාව ආරම්භ කළේ මීට වසර 3කට පමණ පෙර ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේය. මුලින්ම මා පර්යංක භාවනාව ආරම්භ කළේ ආයාසයෙන් හුස්ම ආස්වාස ප්‍රස්වාස කිරීමෙනි. මෙසේ ආරම්භ කර විනාඩි 20ක් පමණ ගතවන විට ආයාසයෙන්ගත් හුස්ම નિરાයාසයෙන් හුස්ම ගැනීමක් බවට පත්විය. තවත් විනාඩි 10ක් පමණ ගතවන විට මෙසේ નિરાයාසයෙන් ගන්නා හුස්ම මට නොදැනී යන්නේය. මෙම කාලය තුල මට කිසිවක් නොදැනී නොඇසී මට දැනෙනුයේ මා හිඳගෙන සිටින බවත් දෙකකුල් පොළවේ තද වී තිබෙන බවත් මම නිදි නැති බවත්ය මෙසේ විනාඩි 20ක් පමණ ගිය පසු මා නැවතත් નિરાයාසයෙන් හුස්ම ගනිමින් පිට කෙරමින් කරන භාවනාවට පත්වේ. ඉන් ඉදිරියට කිසිවක් සිදු නොවේ. මා දිනපතා භාවනා කරන කෙනෙක් වුණත් මෙය දිනපතා සිදු නොවේ. වරෙන් වර සිදුවේ. ඊයේ දිනයේදීද මෙය සිදුවිය. මාගේ භාවනාව වැඩිදුරටත් ප්‍රගුණ කර ගැනීමට ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීම සඳහා ඔබ වහන්සේ වෙත ඊට ගෞරවයෙන් ඉදිරිපත් කරමි. සක්මන් භාවනාවද මා පළමුව වම දකුණ වශයෙන් කරමි. අනතුරුව ඔසවනවා, ගන්නවා, තබනවා යනුවෙන් කරගෙන යමි. මෙම භාවනාවට සිත එකඟ කරගෙන සෑහෙන වේලාවක් කිරීමට හැකිය. සිත වෙනස් උවත් සැනකින් නැවත සිත ගෙන භාවනා කිරීමට හැකිය. මේ අපහසුවකින් තොරව පැයක පමණ කාලයක් උවත් කිරීමට පුළුවන්. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ තෙරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරමි. පරියංක භාවනාවේදී <coughs> කාරණා විචරව ලියවිලා නැහැ. නමුත් මම හිතනවා ප්‍රශ්නයක් වශයෙන් වෙන්නේ වර එක ආනාපාන පේනවා වර එක නොදෙනියනවා. ආය පේනවා ආය නොදෙනියන වගේ බවක් තමයි ලියවිලා තියෙන්නේ. ඉතින් එහෙම වෙනවනම් ඒක බොහොම ස්වභාවික දෙයක්. ආනාපානේ නැතිවීමත් ඉනරායසෙන් සිද්ධ වෙන්නේ නැති වෙච්ච ආනාපානයේ මතුවීමත් ඉනරායසෙන් සිද්ධ වෙන්නේ. Tamanne තියෙන්නේ ඒක දිහා ඈතක ඉඳලා බලන කෙනෙක් වගේ වර එක මේක මතුවෙනවා වර එක නැති වෙනවා. වර එක මතුවෙනවා වර එක නැති. ඒකෝට දැනගන්න පුළුවන් නැති වුණොත් මතුවෙනවා. මතු වුණොත් නැති වෙනවා. මේ හිත මේකේ එකට කැමති එකට අකමැති වෙච්ච ගමන් කෙලෙස් ඇති වෙනවා. මතුවෙනවා හොඳයි කිව්වොත් අකමැති නැති වෙනට බය වෛර කරනවා. නැති වෙනට හොඳයි කිව්වොත් ඇති වෙනට වෛර කරනවා. මෙන්න මේ දෙකට වෛර කරන්නේ නැතුව මේ දෙක මේ බයිසිකල් බයිසිකල් රෝද එක රෝදේ උඩට යනවා පල්ලෙහාට යනවා උඩට යනවා පල්ලෙහාන වගේ ක්‍රියාවලියක් කියලා දැකලා බලන්න ඉන්න පුළුවන් නම් තමන්න තේදී ඉදින්දා ජීවිතෙත් ওই ටික තමයි වෙන්නේ. වරින් වර වරින් වර මේවා කොජ දානෝ ආය නැති වෙනවා. ආය කොජ දානෝ ආය නැති වෙනවා. ඉතින් මේකෙන් කතන්දර හදන්න යන්න එපා. බලාගෙන හිටියොත් පේනවා මේක 100ට 100ක්ම ස්වයන් සිද්ධ දෙයක් මම යා ඕනේ නැහැ මේකට. මම කරන කිනා කෙරුමක් නැති වුණාට ගරු කෙනෙක් නැති වුණාට මුදුන නැති වුණාට මේක සිද්ධ වෙනවා. ආන්නේ වෙලාවට ශරීරේ සුවසේවාවක තියෙයි. හිත තියෙන්නේ සුවසේවා. කරන හැම වෙලාවකම පිස්සු. කරන දෙයකට ਸਰවචන්ස කියන්නේ සංස්කාර කියලා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. හිතාමතා කරන හැම දෙයක්ම දුකක්. මේ වෙලාවේදී ඔක්කොම සිද්ධ වීම සිද්ධ වෙන්නේ හැබැයි පූර්ණව අවදීන් බලائیں. ඒකට තමයි අපි විපස්සනා කියලා කියන්නේ අමාරුයි. නමුත් පුළුවන් නම් ඇතිවීම නැතිවීම මතුවෙන ආය නැති වෙන එක දිහා එක පරියන්කදී 20 30 වාරයක් වෙන්න ආරින්. ඒතකොට තමයි තේරෙයි භාවනා කියන එක සිද්ධ වෙන දෙයක් දේශ බලාන ජීවන තමයි කරන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මම ටික කලක සිට ඔබ වහන්සේ ගුරු කොට සලකමින් භාවනාව කරගෙන යමි. සක්මන් භාවනාවද පර්යංක භාවනාවද උපදේශ අනුවම කරගෙන යමි. මෙම වැඩමුළුවේදී පර්යංකයේ සිටිනා විට ආනාපාන සති භාවනාවේදී හුස්ම ඇති නැති ගානට පැමිණි විට මම පපුව දිහාවට සිත නිතැතිම්ම හැරී හැර වූ යෙමි. එවිට පපු පෙදෙසේ ඉහළ පහළ වැටීමද ටික වේලාවකින්ම නතර විය. ඉක්බිතිව සීරුවෙන්ම සිටිමින් සිත දිහා බලා සිටියෙමි. මේ තරම් සමාධියක සිටියත් සිත අතීතයට වරක ගියේය. අනාගතයට යනවාට වඩා වැඩි වාරයක් සිත හිතේ මැවීම් පැත්තට ගියේය. ප්‍රශ්නය වන්නේ මේ තරම් විකාර මැවීම් හිතේ ඇතිවීම ස්වභාවිකද? නැත්නම් මාගේ පෙර අකුසල් නිසාද? මෙසේ කරගෙන යාම නිවැරදි බව සිතේ. එසේ සිතීම නිවැරදිද? එහෙත් කලකිරීම වැඩි වේගෙන යන වේගය වැඩසටහන අවසන් කර gedara ගිය විටත් දිගටම පැවතුන හොත් හොඳයයි සිතුනත් gedara ගිය විට නැවතත් පෙර පරිදිම ජරා ජීවිතයටම මාපත් වේවිද? අපගේ ප්‍රාර්ථනාව ඔබ වහන්සේ දිගුකල් ජීවත් වේවා යන්නයි. ගොයි ජරා ජීවිතේ තමයි වෙන මොන ජීවත් වෙනවා කියන්නේ. ඔච්චරම තමයි ජරා ජීර්ණේ තමයි. ජර මර කියලා කියන්නේ. ඒ නිසා භාවනාවේදී තේරෙන්න පටන් ගන්න මම හිත තැම්පත් කරවල කියලා කිව්වට පස්සේ ඒක ඕන කෙලෙසයක් පහළ වෙන්න පුළුවන්. හැබැයි කෙලෙසට තැම්පතු කරන්නත් බෑ. තැම්පතුර කෙලෙස් නතර කරන්නත් බෑ. මේ කෙලෙස් මගේ නෙවෙයි. කළු ලැල්ලක් තියෙනවා කවුද ඇවිල්ලා මොනවද ලීලා කියලා තියෙන්නේ. ඕකට මැරෙන්න දෙයක් කියලා. මම හිතන්නේ නෑ නෑ මේ කළු ලෑල්ලේ කිව්වොත් ඔක්කොම මගේ කියලා පිස්සු. මේ චිත්‍රපට ශාලාවේ ශෝකාන්තයක් පෙන්නවත් සුඛාන්තයක් පෙන්නවත් චිත්‍රපට ශාලාවේ මනසට ප්‍රශ්නයක් නැහැ. ඒකේ චිත්‍රපටයේ ප්‍රොජෙක්ටර් එකේ මේ මේ තිරේට ඉල්ල කරන රූප දර්ශන ශෝකාන්ත දුක්ඛාන්ත කොයි එකත් එකයි. තිරේට මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් ওই විවේකෙට මුක්කක්කත්ම වෙන්නේ ඔය මොන කෙලෙසියාවක්. ඒ ගණන් ගන්න මිනිහා වෙනවයි කියනකට පුතඥයයි කියනවා. ගණන් ගන්න නැතුව ඉන්න මනුස්සයට කියනවා ආර්යයන් වංශී කියලා. මම මේ චිත්‍රපටසාලා කුලියට දීලා තියෙන්නේ ඒ මනුස්සයා ශෝකාන්තයක් පෙන්වවම මොකෝ මට දුක්ඛාන්තයක් පෙන්වවම මොකෝ මම මේ මේ නාටකසාලා කුලියට දීලා තියෙන ඒක සුඛාන්ත නාටකමක් පෙන්වනවා දුක්ඛාන්ත මට ගාස්තු කියනවා ඉච්චෙන් තියෙන්නේ අපි කියනවා නෑ නෑ මගේ චිත්‍රපටසාලාවේ සුඛාන්ත විතරයි වෙන්නන්න පුළුවන් කියලා පිස්සු ලෝකේ හදලා තියෙන ගොඩාක් චිත්‍රපටි දුක්ඛාන්තයි මොකද මනුස්සයා ඉතන දුකට කැමතියි ලියලා තියෙන නවකතාව ගොඩාක් දුක්ඛාන්තයි මොකද මනුස්සයා දුකට කැමතියි සුඛාන්දට කැමති නැහැ. බුදුහාමුදුරට වෙන කිසි කෙනෙක් කැමති නැහැ. ඉතින් ඒ නිසා බලන්න කොච්චර සමාධිගත වුණත් කඩප්පුලි හිතවිලි එනවා. ඒ හිතවිල්ල මගේ කියන එක කඩප්පුලියක්. මේ හිතවිල්ල මගේ නෙවෙයි කියන එක නාරයන් වහන්සේ. එනි කවුරුත් ඒ ආර්යයන් වහන්සේ ලයිසන් එක ගන්න කැමති නැහැ. මොකද ආසයි හිතවිල්ල කඩප්පුලි ගම මගේ කියලා කඩප්පුලි වෙයි. නොකෑමනා දාපදොර පට්ට පඳුරු හිතක් තියෙනවා අපිට කොහෙදෝ එන කුරු කන්දල් කොහෙදෝ ඇවිල්ලා මේ කොහෙදෝ යන එකක් එන්නේ ඒක බාර අරගෙන උප්පැණ සහතික ලියාගෙන තාත්තයි කොටු අසං කරලා කාවිදෝ දරුවෝ Tamange ගෑණි වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක් ඉතින් මෙවුවා කියනකොට නම් තේරෙනවා හැබැයි බණ කියනකට වැඩි ඉතින් ඒ නිසා මේ අහ කියන්නේ බුදුහන්සේ පැහැදිලිව ඔබට ලයිසන් එකක් දීලා තිනේ ඒක මම නෙවෙයි කියපන් මගේ නෙවෙයි කියපන් මගේ ආත්මෙ නෙවෙයි කියපන්. ඔතෙන් යන්න නැතුව කියලා බෑ. ඔතෙන් ගියාට පස්සේ බලන්න කොච්චර හිත ඒකාග්‍ර වුණත් රාග හිතවිලි එනවා. එතකොට තමයි දන්නේ මේ උපන්න උපන්නංවා කාමිතක්කං උපන්නං කාමිතක්ක උති පජානාති මගේ හිතේ කාමිතක්ක කාව කියලා දැනගන්න බෑ ලැජ්ජ වෙන්නෙත් නෑ ආඩම්බර වෙන්නෙත් නෑ මොකද ඒ තව ටිකකින් ද්වේෂී කියලා කියන්න පුළුවන් ඒකටත් නෑ ලැජ්ජාවක් බයක් මෙතෙන්ට යන්න කොච්චර ඉවසන ශක්තියක් කොච්චර මෝරච්ච ශක්තියක් කොච්චර නොසැලෙන ශක්තියක් කොච්චර තාදී ගුණයක් වුණද කියලා බලන්න. පොතන බුද්ධ ධර්මයක් තියෙද කියලා හිතන්න. මේ බුද්ධ ධර්ම ඉහළ කෙළවරට යනකොට බුද්ධ ධර්ම නැහැ. හොඳ නරකත් නැහැ. බයලජ්ජාවක් නැහැ. මේ ධර්මතාවය. මේ බෞද්ධය කැමති නැහැ. බෞද්ධයට ඕනේ අර සදාචාරය තියාගෙන අර රාමුව තියාගෙන ඒ රාමුවට නිවන ගෙනත් දාගන්න. නිවන කොටු කරන්න බෑ. බෑ නිවනට පුළුවන් සදාචාරයේ තියාගන්න පැත්තක. ඒ නිසා ඒකට යන්න ඇරලා ඕන තරම් සමාධිගත වෙච්ච හිතක ওই දේවල් එන්න පුළුවන්. ඒකට අපි කියනවා විපස්සනා සමාධිය කියලා එච්චරයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාවට ආධුනික යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස හුස්ම රැල්ලට සිහිය පවත්වාගෙන ගිය අතර දීර්ඝ කිටි හෝ උණුසුම් සිසිල් ලෙස දැකගත හැකි විය. දැක ගැනීමට හැකි විය. වරහන් ඇතුලේ අද දින ආශ්වාස රැල්ල දිග ලෙසත් ප්‍රශ්වාස රැල්ල කෙටි ලෙස දැකගත හැකි විය. ටික වේලාවක් යන විට හුස්ම රැල්ල සිහින් වී නොදැනී ගිය අතර එවිට මම කිසිවක් මෙනෙහි නොකොට එම හිස් බව දෙස බලා සිටියෙමි. ටික වේලාවක් යන විට ගතසිත සැහැල්ලු විය. වරහන් ඇතුලේ මේ අතර සමහර විට සිත මූල කර්මස්ථානයට යන අතර එවිට මම හුස්ම දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් හුස්ම රැල්ල නැති වී යයි. සිතට සිතුවිලි ඇවිත් නැති වී යයි. මෙය විටින් විට සිදුවේ. යලිත් මම හිස් බව දෙස බලා පැය එකහමාරක කාලයක් සිටීමට හැකි විය. මෙවැනි පර්යංක දෙකක තුනක වරහන් ඇතුලේ පැයකට ආසන්නවම මෙය සිදුවේ. සක්මන් භාවනාව වම දකුණ ලෙසත් පාද පොළවට ස්පර්ශ වීමත් මෙනෙහි කරමින් සක්මන් භාවනාව පවත්වාගෙන ගිය අතර ටික වේලාවකදී නිදිමත ගතියක් ඇතිවිය. වරහන් ඇතුලේ විනාඩි 45ක සක්මනකින් පසුව ගරු ස්වාමින් වහන්ස මාගේ පර්යංක භාවනාවේ සහ සක්මන් භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනමින් ඊතා කාරුණිකව දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අඩපාඩු නැහැ කියලා කියන්න බෑ. නැත්නම් අඩපාඩු නැතිවීම සඳහා කරන්න තියෙන එකයි මේ විදිහටම දිගට කරන්න. දිගට කරනකොට සැක අයින් වෙලා අඩපාඩු අයින් වෙලා ඔප වැටෙන්න පටන් ගන්නවා. තෙදයක් එන්න පටන් ගන්න නිසා මේ මේ කරගෙන යන ක්‍රමයේ මේ කාලසටහන බාධා කරගන්නතෝ දිගට කිරීම තමයි අඩපාඩු නැති කිරීමට කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මම දැන් මෙතන යයි මෙනෙහි කොට ත්‍රිමාන කය පිළිබඳ සිහියෙන් යුතුව පර්යංක ගත වූ විට විනාඩියකින් දෙකකින් පමණ පිම්බීම හැකිලිම සියුම් වී නැති වී යයි එවිට හැපීම් දෙස බැලුවෙමි හැපීම්ද නොදැනී සිත නලල දෙසට පැමිණේ එසේම අනිමිත්ත සමාධියයි ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි නල්ල සමීපයේ සිත පිහිටුවා සිටින විට ඊතා උස් ස්ථානයක එනම් තට්ටුවක පමණ උඩින් සිටින වාසේ දැනේ. එසේම බලා සිටින විට කය ඊතා සැහැල්ලුය. එසේ දැඩි සැහැල්ලුව මැද්දේ අත්ලේ ඇඟිලි නලියන වාසේ දැනේ. පෙර නො වූ ලෙස ශරීරයේ සෑම තැනකම පාහේ නලියන කසන ස්වභාවයක් ඇත. උරපත්තේ වරහන් ඇතුලේ වම් දැඩි වේදනාවකි. වේදනාව මෙනෙහි කළෙමි. ඉන් අනතුරුව කොඳු යට පෙළේ දැඩි වේදනාවකි. කොඳු යට පෙළ උඩ සිට පහතට වේදනාව සියොම්ව පරීක්ෂා කළෙමි. වේදනාව අතුරුදහන්ව ඊතා සැහැල්ලුවක් ඇතිවේ. පැයක් පමණ පර්යංකයේ සිටිය හැකිය. සමහර පර්යංකවලදී සිත නලල සමීපයේ තබා බලා සිටින විට චිත්‍රපටයක්සේ එක් එක් සිද්ධි දාමයන් ගලා එයි. සමහර සිද්ධි අතීත සිද්ධීන්ය. සමහර විට එක් එක් සිද්ධියක් කෙලවර වන්නේ නිල් ඉරකින් වැනි දෙයකිනි. සතියෙන් පසුවන විට ඊතාසියුම් ශබ්දයකින් පවා එයට බාධා ඇතිවේ. අද දින උදේ 10 සිට 11 පැයේදී ඝන මීදුමක්සේ පැවති අතර ආලෝකයක්ද උඩින් තිබුණි. සිත ඉහළට පහළට ගමන් කරවිය හැකිය. ඔළුව මුදුනට පැත්තට ආදී ලෙසිනි. සිතවිලි සහ පැමිණෙන නලියන ගති එන විට සිතෙත්ම ඒ සෑම අනිත්‍යයි අනිත්‍යයි යනුවෙන් හැඟී යයි. සැහැල්ලුවද අනිත්‍යයි ලෙස මෙනෙහි කළෙමි. සක්මන් කිරීමේදී දැඩි සැහැල්ලුවකින් සක්මන් කිරීමට හැකිය. එදිනෙදා කාර්යයන් වලදී ඊතා සිහියෙන් ඉටු කළ හැකිය. මාගේ වර්තමාන භාවනා తත්වය මෙසේ වන අතර සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකට සාදරෝ ගියොත් ඉස්සරහට හිත තව තව සංවේදී වෙනවා. ඒකට ප්‍රණීත වෙනවයි කියනවා. ඒක එක පැත්තෙන් බලනකොට වන මුඛේ පෑදුවා වගේ. තිබුණ තුවාලයක් බෙහෙත් දාන්න සුද්ධ කෙරුවා වගේ. ඒකට දැනෙනවා වැඩි. නමුත් මෙහෙම නැතුව බෙහෙත් දාලා වැඩක් නැති නිසා පාදන්න ඕන. ඒ නිසා ඒකට කරදර කරගන්න එපා, බයකට ගන්න එපා, තැක් කරන්න එපා. මේ සංවේදී බව වැඩි වීමක් කියන ප්‍රණීත බව වැඩි වීමක් කියලා මේකට අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පෙර දින සවස ධර්මදේශනයේදී ඔබ වහන්සේ ආනාපාන සති අරමුණ විපස්සනාවට ලක් කරන්න සහ අනාගත අරමුණ සමතයට ලක් කරන්නා ලෙස සමවන්න විපස්සනාවට ලක් කරන්නා සහ අනාගත අරමුණ සමතයට ලක් කරන්නා ලෙස පුද්ගලයන් වර්ග දෙකක් පිළිබඳව වදාරන ලදී. ආශ්වාස ප්‍රශ්වාස අරමුණ සමතයට ලක් කරන අයුරු ගැන තරමක අවබෝධයක් ඇතත් ඔබ වහන්සේගේ මාර්ගෝපදේශණයට අනුව ආශ්වාස ප්‍රශ්වාස අරමුණ විපස්සනාවට ලක් කරන අයුරු පහදා දෙන්න. තෙරුවන් සරණයි. වැටෙන ආකාරය කිව්වොත් මට කියත හැකි මේ ආකාරය පැහැදිලි කරන්න බලන්න Taman කොයි ධාන පාර කියන එක විස්තර කරන්න නැතුව නැතුව මේ කාරණා දෙක මූලධර්ම වශයෙන් කියලා දෙන්න කියපු කතාවක් නෙවෙයි. Tamanගේ බහනවා කොහෙද යන්නේ කියන එක කියනවනම් ඒකට මෙන්න මේ උපමානෙ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම වැඩේ බණපටිය නැවත අහන එක තමයි. දැන් අපි විනාඩි 10ක් 15ක් වැඩිපුරත් අරගෙන තියෙනවා. අපි තුනට නැවත රැස් වෙනවා